සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආකංකේය චේ භික්ඛවේ භික්ඛු දිත්තේව ධම්මේ ආසවානං කයානාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤා සච්චිකත්වා විහෙරයන්ති සීලේස්මේ වස්ස පරිපූර්ණකාරී අඤ්ඤත්තං චේතෝ සමතමනුයුක්තෝ අනිරාකතඥානෝ බ්‍රුවේතා ශුඤ්ඤාගාරණන්තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි මගඵල නිවන් ගැන දෙන නිවන් දොරටු පහක් දේශනා කොට වදාදා තිබෙනවා. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ජායනාව, ධර්ම සම්මර්ෂණේ සහ භාවනාව. ධර්ම දේශනයේ දේශකයන් වහන්සේට නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණයේ සවන් දෙන්නවන්ට නිවන් දොරටුවක්. ධර්ම සජ්ජායනයේ සත්‍යයනා කරන අයට නිවන් දොරටුවක්. ධර්ම සම්මාර්ෂණය සම්මාර්ෂණය කරන්නන්ට නිවන් දොරටුවක්. භාවනාව භාවනා වඩන්නන්ට නිවන් දොරටුවක්. නිවන් දොරටුවක් වන්නේ ඒ ඒ කටයුතු භාවනාවක් වැඩසේ සිදු කිරීමෙන්. දේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනා කිරීමේදී විශේෂයෙන් උපසම්පන්න අනුපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් නම් සේකියා ශික්ෂාපද 16ක් මතක තබා ගන්නට ඕන. අදිස්ථාන පහක් සිතේ දරා ගන්නට ඕන. අන්‍ය විහෙත නොවේ වටපිට නොබලා උඩබිම නොබලා අස්තපාද මුඛ විකාර නොදක්වා සතෝ සම්ප්‍රජානකාරීව තමන් දේශන ධර්මදේශනයේ සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන සීරසෙන් ධර්ම දේශනා කිරීමයි දේශකයන් වහන්සේත් නිවන් දොරටුවක් වන්නේ ශ්‍රාවක පිරිසේ දේශේම අන්‍ය විහෙතනෝවි වාඨපිට නොබලා උඩබිම නොබලා අත්තේකත්වා මානසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන උපදේශ පරිද්දෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් නිවන් දොරටුවක් වෙනවා අට්ඨේකත්වා කියන්නේ කල්ප කෝටි සත සාසර ගණනාවකින්වත් මේ සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙන්නේ නැහැ. අදාපතේ වාසනාව ලැබී කියනවා මේ ධර්මයේ මට <clears throat> මෙලව සුභසිතේ පරලව සුගතියේ සාන්ත නිවන ගෙන දෙන නිර්වාණ මාර්ගයක් වෙනවා කියලා නියම අදිෂ්ඨානයක් ඇතිකරන ධර්ම ඡන්දයෙන් බණ ඇසීම කළ යුතුයි. මානසිකත්වා ධම්මං සුණාති කියන්නේ ධම් පදයක් පදයක් ගානේ මනස හේනවනින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ධම් ඇසිය යුතුයි. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුණාති කියන්නේ තමන් අසන ධර්මයේ පන් කාලයකට පන්වක් කරන්න වගේ අකුරක් පදයක්වත් අපතේ යා නොදී අමතක වෙන්නේ නොදී මුතු වැලක් මණික් වැලක් අමුණන්නාක් මෙන් දහම් පදයකින් එකට එකින් එකට හිතේ දරා ගනිමින් බණ ඇසිය යුතුය සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති මෙතන දේශවන් නමාගෙන කියන එකේ තේරුම ඇසීමේ දොරටුව දේශවනයි දේශවන දොරටුව කරගෙන අහන්නේ තමාගේ චිත්තසංතානයේ තුලිනුයි ඒ චිත්තසංතානයේ සාවධානව අනිවේතන වේ සවන් දීම තමයි ඕහිත සෝතෝ ධම්මසුනාති දසවන් නමාගෙන ධම්මසනවා කියන්නේ. ඒ විදිහේ බණ ඇසීම බණ අසන පින්නතුන්ට නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සත්‍යයනාවත් එහෙමයි, ධර්ම සම්මර්ෂණයත් එහෙමයි, භාවනාවත් එහෙමයි. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණ මේ මොහොතේදී අපි නොගෙන මාත්‍රිකා කළ දේශනාවට අදාළ දහම් පදයක් ගැනයි අපේ සාකච්ඡාව. මාත්‍රිකා කළ ධර්ම දේශනාව අයිති වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ මූලපරයය වර්ගයටයි. දේශනය හඳුන්වනවා ආකාංකයේ සූත්‍රය කියලා. මේ ආකාංකයේ සූත්‍රයෙහි විශේෂ ආනිසංස දහම් පද 17ක් දේශනා කොට වදාරා තිබෙනවා. එයින්දා හත්වෙනි එකයි මේ මාතෘකා කරන්න යෙදුනේ. ආකංකයේච භික්ඛවේ භික්ඛු මානිනියම් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක මහත්මයෙක් හෝ උපාසිකා මාතාවක් හෝ වයස නීමක් නැහැ. ඒ කැමැති කෙනෙක් කැමැති වෙනවා නම් මෙන්න මේ විදිහේදී. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සත්‍යකත්වා මේ ජීවිතයේදීම මට තමාගේම නුවණින් ආબોධ කරගන්න ලැබෙතොත් ඒ මොනවාද ආසවානං khය ආශ්‍රවයන් සේ කිරීමෙන් ලැබෙන්නා වූ අනාසවං ආශ්‍රව සය රහිත වූ චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං අරිහත් ඵල සමාධිය අරිහත් ඵල ප්‍රඥාව දික්දේව ධම්මේ මේ ජීවිතේම සයන් අභිඤ්ඤා සත්‍යකත්වා මිහෙරියන්ති මම මගේ උත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ වාසයෙන් ආબોධ කරගෙන වාසය කරන්නට කැමැති වෙයි නම් සීලේස්මේ වස්ස පරිපූර්ණකාරී සීලයෙහිම පරිපූර්ණකාරී කෙනෙක් වෙන්නට ඕන සීලය මනමින් පුරන්නට ඕන අජ්ජත්තං චේතෝ සමතමන යුතු තමාගේ චිත්තසංතානයෙහි සමාධි භාවනාවේ යෙදී යුතුයි. එවැගේම විපස්සනාය සමන්වාගතෝ විදර්ශනාවේ යෙදී යුතුයි. බ්‍රෝහේතා ශුඤ්ඤාගාරාණං විවේකස්ථාන වලට වෙයි කාය විවේක චිත්ත විවේක උපද විවේක වැඩි යුතුයි මෙන්න මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙතන සඳහන් වෙනා මුලතම සීලේසු මේ වස්ස පරිපූර්ණකාරී කියලා. සීලේසු ඒව පරිපූර්ණකාරී අස්ස කියන වගන්තයයි මෙතන සීලේසු ඒ වස්ස පරිපූර්ණකාරී කියන්නේ. සීලයන් හිම පරිපූර්ණකාරී කෙනෙක් වෙන්නට ඕනේ. දැන් අපි මෙතෙන් මේ සීලයේ පිළිබඳව හැරී බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා තිබෙන්නේ ස්කන්ධ තුනයි අපට වඩන්න තියෙන්නේ. සීලස්කන්ධ, සමාධිස්කන්ධ, ප්‍රඥාස්කන්ධ. සීලස්කන්ධය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුනක් තුනක් පුරවනවා. සමාධිස්කන්ධය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුනක් පුරවනවා. ප්‍රඥාස්කන්ධය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග දෙකක් සම්පූර්ණ කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුනක් කිව්වේ සීලයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුනයි මේක සීලයට අයිති සමාධියට අයිති වෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග තුන <clears throat> ප්‍රඥාවට අයිති වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග දෙක එනිසා මේ මාර්ගාංග අතම මෙම සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ කියන තුනට අයිති එයින් අපි සීලස්කන්ධය ගැන දැන් සාකච්ඡා කරලා බලමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සීලස්කන්ධය ගැන මෙන්න මේ වාගේ ප්‍රශ්න පන්තියක් තියෙනවා. කිං සීලං? තේනත්තේන සීලං. තානස ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨානානි. හිමානි සංසං සීලං. කතිවිදං සීලං. සීලස්ස කෝ සංකලේසු කෝ වෝදාං කිං වෝදානං මෙන්න මේ ප්‍රශ්න පන්තියක් තියෙනවා තේරුම් ගන්න. කිං සීලං සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් දෙන්න තියෙන්නේ සීලනං සීලං. එතෙන්දී හඳුන්වනවා පානාති පාතාදී විරමන්තස්ස වත්ත පටිවත්තං වා පූරෙන්තස්ස චේතනාදෝ ධම්මා සීලං එතකොට ප්‍රාණාදී ප්‍රාණඝාත ආදී පාපයන්ගෙන් වළකින්න ඔබේ චේතනාව එවැගේම මේ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් හැසිරෙන යහපත් ප්‍රතිපatti ගුණ ධර්ම පිළිබඳව චේතනාව සීලය ඒක චේතනා සීලය චෛතසික සීලය සංවර සීලය අවීතික්‍රම සීලය මේ වගේ ප්‍රභේද වලින් හඳුන්වනවා එතකොට සීලය කියලා කියන්නේ වැළකී යුතු පාපයන්ගෙන් වැළකීමේ විරතිය හැසිරිය යුතු ප්‍රතිපත්ති වල හැසිරීමේ චේතනාව මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් සීලය සීලය කියලා අපි හඳුන්වන්නේ තේනත් තේන සීලං කියන තැනේදී ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ සීලනත් තේන සීලං සීලනාර්ථය නිසා සීලය කියන මොකක්ද මේ සීලනාර්ථය කියන්නේ අර්ථ කතාවල හඳුන්වනවා සමාදාන උපදාරණ අර්ථයෙන් සීලනේ කියනවා සමාදාන අර්ථය උපදාන අර්ථේ උපදාන අර්ථේ සමාදාන සමාදාන කියන්නේ මල් ආසනයක වෙන වෙන වෙන වෙනම මල් තියෙනවා නම් හුලඟක් තාම මල් ටික විසිරී යනවා නේද ඒක මල් වට්ටයකට එකතු කරලා තියෙනවා එහෙම නැත්නම් නූලක මේ මල් ටික ගොතලා මල් දමක් මල් වඩමක් හැටියට හදලා තියෙනකොට ඒක විසිරෙන්නේ නැහැ ඒක ඒකාබද්ධ වුණා. ඒ වාගේ කයයි හිතයි දෙකේ පැවැත්ම ඒකාබද්ධ කරුන් ලැබෙනවා මේ සමාදාන කියන සීලන අර්ථයෙන්. කයින් සිදුවෙන අකුසල් සිද්ධ නොවන හැටියට කය සංවර කරගන්නවා. වචනෙන් සිදුවෙන අකුසල් සිද්ධ නොවන හැටියට වචනේ සංවර කරගන්නවා. ඒ සංවරයේ සඳහා මුල පුරන්නේ චේතනාවයි සිතයි. මෙයින් වලකින්නේ මේ කියන චේතනාව නිසා සංවර කර ගන්නවා. එසේ කයයි වචනයයි දෙක අකුසලයන්ට යෙදෙන්නේ නොදී සංවර කර ගැනීම මේ ඒකාබද්ධකමට කියනවා නැත්නම් සංවර බවට කියනවා සමාදාන අර්ථය කියලා. උපදාරණාර්ථය කියලා කියන්නේ උසස් ගුණයන්ට ආධාර වෙනවා මේ සීලය. සීලය පිළිපිටාගෙනයි රූපාවච ධාන පහල කරගත හැකි වන්නේ. අරූපාවචර සමාපatti උපදවා ගත හැකි වන්නේ සීලය පිහිට කරගෙනයි. එවාගෙම පංච අභිඥා ලැබිය හැකි වන්නේ සීලය පිහිට කරගෙනයි. දසමා විපස්සනා ඥාන වැඩි හැකි වෙන්නේ සීලය පිහිට කරගෙනයි. එවාගෙම සතර මාර්ග සතරඵල නිර්වාණය සාක්ෂාත් කරගත හැකි වන්නේ සීලය පදනම් කරගෙනයි. මේක නිසා සීලය මහ පොළොව වාගේ මහා පොළවේ මේ විශාල මාළිගාවල් ගොඩනගන්න පුළුවන්. මහා පොළවේ මේ යාන වාහන පදවන්න පුළුවන්. මහා පොළවේ ජනතාව සිවුරියව කර්මාන්ත කටයුතු තුළ යෙදෙනවා. මේ මහා පොළවේ සියල්ලට ආධාර වුණා වගේ තමයි ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල සියල්ලට සීලය මහා පොළොවෙන් ප්‍රතිස්ථාදාර වීමට කියනවා උපධාරණ අර්ථය කියලා. මේම <clears throat> සමාදානාර්ථය කියන සංවර බව උපදානාර්ථයේ උදාහරණාර්ථයේ කියන උසස් ගුණයන් ආධාර බවට කියනවා සීලන අර්ථය කියලා. මේ සීලය හැඳින්වීම සඳහා දක්වන අර්ථ සම්පත්තියයි. සමාදාන උපදාන අර්ථය. ඊළඟ සීලේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානයේ පදත්තානේ කුමක්ද කියලා පහදා දෙන්නට තියෙනවා. සීලේ ලක්ෂණය නම් සීලන ලක්ෂණයයි. සීලන ලක්ෂණය දැන් හඳුන්වනානේ. ඒ කියන්නේ සංවර බව හා උසස් ගුණයන්ට ආධාර බවන බව. මේක සීලන ලක්ෂය සීලයේ තියෙන ස්වභාව ලක්ෂණයයි. සැබවින්ම ඒ සීලන ලක්ෂණයේ ස්වභාවය ඇති බැවින් ඕනෑම කෙනෙකු දුටුවාම සිල් වෙතෙද නැද්ද කියලා තේරුම් ගන්න එකෙන් පුළුවන්. කෙනෙකුගේ සංවර සීල භාවයේ දකින්න කොටම සීල සංවරය තියෙනවානි කියලා කාටත් පේනවා. කය වචනේ දෙකේ සංවරය. උසස් ගුණ ධර්ම කියන එක අනුන්ල පේන්නේ නැහැ. ඒක තම තමා සතුයි. සීලවන්තයා සතුයි. ඊළඟට සීලයේ තියෙනවා ක්‍රියාකාරීත්වයක්. සීලේ ක්‍රියාකාරීත්වය හඳුන්වනවා දුස්සීල විද්දර්ශනතා කියලා. දුසීල් බව දුස මෙදුරුලනවා. දුසීල් බව කියන්නේ ක්‍රම දෙකක තියෙන දුසීල් බව. සම්පූර්ණයෙන් සීලය විනාශ කර ගැනීමත් දුසිල් බවක්. සීලය කොටස් කොටස් කඩා බිඳ දමා ගැනීමත් දුසිල් බවක්. එසේ දුසිල් බව නැති කරන එකයි සීලයේ ක්‍රියාකාරීත්වය. ඒකට කියනවා රසය කියලා. සම්ප්‍රත්‍ය රසය. සීලය වැටෙන්නේ කොහොමද? සෝචයේ පච්චුපට්ඨාන. සෝචය කියන්නේ පිරිසිදු බව. සීලවන්තයාගේ කයේ පැවතුම් පිරිසිදුයි. සීලවන්තයාගේ වචනයේ පැවතුම් පිරිසුදුයි. සීලවන්තයාගේ ඒ හිතේ පැවතුම් පිරිසුදුයි. කාය සෝචය, වචී සෝචය, මනෝ සෝචය. සෝචය කියන්නේ පරිසුද්ධ බව. ඒ තුන්දර පිරිසුදුයි සීලවන්තයාගේ පැවැත්ම. ඒ පිරිසුදු බව අරිහත්ය දක්වාම පිරිසුදු වෙමින් යනවා. ඒක නිසා සෝචය කියන්නේ පිරිසුදු බව සීලේ වැටෙන ආකාරයයි. දැන් යම් කෙනෙකුට තව කෙනෙක් ගැන ආරංචියක් තියෙනවා අසවලා මෙහෙම සිල් රකින්නවා කියලා. එකපාරටම හිතට අරමුණු වෙන්නේ ඕගේ පැවතුම් පිරිසිදු පවත්නා ඇති. ඒක නිසා සෝචය පච්චුපට්ඨාන. සීලේට ආසන්න හේතුවක් තියෙනවා. ඒ මොනවාද? ඔත්තප්පංච හිරින්චේව පදට්ඨානන්ති වන්නිත. හිරි ඔත්තප්ප දෙක. හිරි කියන්නේ පාපයට ලැජ්ජාව. ඔත්තප්ප කියන්නේ පාපයට බය. ලැජ්ජාව කියන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය තමන්ගේ වයස තමන්ගේ ජාතිය තමන්ගේ ආගම තමන්ගේ දෙමව්පියන්ගේ తত্ত্বය තමන්ගේ ගුරුවරුන්ගේ తত্ত্বය මේවා ගරුත්වයෙන් සලකාගෙන එවැනි ගරුත්වයක් ඇති මා විසින් මෙවැනි දේ නොකළ යුතුයි කියලා තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම පිණිස පාපයට ලැජ්ජා වෙනවා ඊළඟට උත්තාපය කියන්නේ <coughs> පරගෞරවේ ඒ කියන්නේ මේ ලෝකයේ අනුන්ගේ හිත පේන දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ වගේම අභිඥාලාභයෙන් ඉන්නවා. බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ඉන්නවා. මා මේ කටයුත්ත කරනකොට උන්වහන්සේලාට පේනවා. එතකොට මට මහා නින්දාවක්, මට මහත් බයක් එපමණක් නෙමෙයි. මේ පාපයේ කළොත් මට නරකාදී සතර ආපායෙන් ගොඩ යීමක් නැහැ. ඒ සංසාරේ දුකින් මිදීමක් නැහැ. සංසාරයේ අනන්ත දුක්ඛ ධර්මයන්ට පාත්‍ර වෙන්න වෙනවා මේ ස්වල්ප උද අකුසලයේ. කියලා පාපයට බය ඇති කරගන්නවා. හරියට කුඩා දරුවෙකු <clears throat> කුඩා දරුවෙකුට දිනිපිනෙල්ලක් ලං වුණාම වහාම අතහැර කරගන්න. කුකුළු පියාට්ටක් ගිනි අඟුරට ලං කළා නම් වහාම ඒක ඇකිලීගෙන යනවා. ඒ වාගේ පාපයට බොහොම බයටපත් වෙනවා. ඒ බයටපත් වෙන්නේ නිකන් නෙමෙයි. තමාගේ හිතේ තියෙන උසස් ගුණයක් ඒක. මේ හිරිය යොත්ප්පය දෙක ඒකාබද්ධ ගුණාංග දෙකක් වෙන් කරන්න බෑ. හිරිය තියනවා නම් ඔත්තාපේ තියෙනවා. ඔත්තාපේ තියනවා නම් එතන හිරිය තියෙනවා. ලැජ්ජාව භය මේ දෙක තියෙනකොට කවදාකවත් වැරද්දක් කරන්නේ නැහැ. තිරියොත්ප්ප නිසා සමන්ගේ සීලය මනවින් ආරක්ෂා වෙන නිසා සීලයට ආසන්න හේතුව තිරියොත්ප්ප දෙක. මෙම සීලයේ ස්වභාව ලක්ෂණය සංවර බව හා උසස් ගුණයන්ට ආධාර වන බව. සීලයේ ක්‍රියාකාරීත්වයේ දුසිල් බව දුරු කිරීම. සීලය වැටෙන වැටෙනු ලබන්නේ පිරිසුදු බව. සීලයට ආසන්න හේතුව හිරියොත්ප්ප දෙක. ඊළඟට <clears throat> සීල ආනිසංස මාත්‍රයක් සඳහන් කරනවා ප්‍රධානම ආනිසංසය කියනවා පසු නොතැවීම. දිනක් අනදමා හිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි මේ කුසල සීලයන්ගේ ආනිසංස අර්ථය මොනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අවිප්පටිසාරානි සංසානි ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි සංසා අවිපදසාරත්ථානි ආනන්දේ මේ කුසල ශීලයන්ගේ ආනිසංසය නම් පසු නොතැවීමයි විපිලිසර නොවීමයි කුකුසක් ඇති නොවීමයි වාගේම අර්ථයත් ඒකමයි එතකොට විපිලිසර වෙනවා කියන්නේ Taman ගීතේ පසුතැවිල්ල පසුතැවිල්ලා කාවා නම් හිතේ සමාධියක් වැඩෙන්නේ නැහැ ධානයක් වැඩෙන්නේ නැහැ තියෙන ධානයක් පිරිනවනවා විපස්සනාවක් වැඩෙන්නේ මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. පසුතැවිල්ලක් තියෙනවා නම්. දෙවලවටවත් යන්න බැරි වෙනවා පසුතැවිල්ලක් තියෙනවා නම්. එනිසා මේ කුසල සීලයේ නියම ආනිසංසය තමයි පසු නොතැවීම. සීලය හරියට රකින්න තැනැත්තාට පුදුම විදිහේ සීලය නිසා සොම්නසක් ඇති වෙනවා. ඒ සොම්නස් නිසා සමහරයට ධ්‍යාන විපස්සනා මාර්ගඵල පවා ප්‍රතිලාභ වෙනවා. ඒ සම්බන්ධ නොයෙක් විස්තර විවරණ පින්නතුන් අහලා තියෙනවා. ඊළඟට සීලයේ තියෙන තවත් ආනිසංශ තමයි දිව්‍ය ලෝකට යන ඉනිමඟක් වාගේ. නිවනට දොරටුවක් වාගේ. වාගේම සිය සුවඳ උඩු සුළඟ යට සුළඟ හැම පැත්තටම විහිදී යනවා. සීලයේ විශාල ජීවිතයේ සැරසිල්ලක් ආභරණයක් සෝසත ආභරණ පළඳගත්තා රාජ්‍යරුවන්ට වඩා සීලවන්තයා බබලෙනවා එනිසා රාජ්‍යරුවත් নমස්කාර කරනවා දෙවියොත් බ්‍රහ්මියොත් নমස්කාර කරනවා සීලවන්තයාට සීලවන්තයා වෙනුවෙන් යමෙක් වැඳුම් පිදුම් කරනවා නම් හරි හන්දක් තරම් දාන දහන්දක් හරි දෙනවා නම් ඒ හැම දෙනාට මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙනවා මේ ආදී උසස් ගුණ සීලවන්තයාට ලැබෙනවා සීලවන්තයා නිසා පුදුමාකාර ආනිසංස දිනපතාම තම තමාට අත්විඳින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේම දේශනා කළ තියෙනවා සීලවන්තයා ධනවත් වේදවා. ගිහි කෙනෙක් නම් ගිහියන්ට අයිති ධනයෙන් ලැබෙනවා. පැවිද්දෙක් නම් ආර්ය ධනය ලබනවා. එවාගෙම සීලවන්තයාගේ ගුණ කතනය දසක පැතිරෙනවා. සීලවන්තයා බොහොම නිර්භීත කෙනෙක් වෙනවා, විශාරද කෙනෙක් වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේ මනා සිහිනුන් සිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා ආයු කෙලවර දෙව්ලොව උපදිනවා. මේ ආනිසංස පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් මේ ආකාන්තයේ සූත්‍රාන්ත දේශනාවේ සීල ආනිසංස 17ක් දේශනා කොට වදාරා තිබෙනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට ප්‍රියමනාප වීම. එවාගෙම සිව්පසලාභයේ ඉතිරි පැතිරි ලැබීම. තමන්ගේ මිය පල්ලුවගේ ඥාතීන්ද පවා කුසල්සිත වැඩි දියුණු වීම. එවාගෙම <clears throat> තමන්ගේ චිත්තසංතානෙහි රූප ධානය වශයෙන් ප්‍රථම ධානය ඉපදවීම. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ඉපදවීම. අරූප සමාපatti ඉපදවීම. දිබ්බ චක්ඛු ඥාන, එවාගෙම <clears throat> කුබ්බේ නිවාස ඥාන, එවාගෙම චේතෝ පරිය ඥාන ඉරිදිවේද ඥාන, දිව්‍ය සෝත ඥාන මේ ඥාන විශේෂ ලැබීම. වාගේම සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි වීම, අරිහත්ත්වයටපත් වීම දක්වා ආනිසංස 17ක් දේශනා කොට වදාරා තිබෙන සීලය මනමින් ආරක්ෂා කර ගැනීම ආනිසංස වශයෙන් ඕනෑම දෙයකට සීලයේ පිහිට තැනැත්තාට සත්‍යක්‍රියා කරලා සීලයේ <clears throat> ශක්තිය ප්‍රයෝජන ගන්නට පුළුවන්. මේ විදිහට සීලය අනේකානිසංශ ගෙන දෙනවා. ඊළඟට සීලයේ ප්‍රභේද වශයෙන් සැලකනකොට විසුද්ධි මාර්ග අර්ථ කතාව, පරිසම්මිදා මඟ පාළි අට කතාව මේ වගේ තැන්වල 56 ආකාරයකට සීලය බෙදලා තියෙනවා. 56 ආකාරයකට. එයින් පළවෙනි හඳුන්වනවා එක්විද සීලය කුමක්ද කියනකොට සීලනාර්ථයෙන් සීලය එක්විදයි. එක් ආකාරයි. සීලය දෙආකාර වශයෙන් බෙදෙනවා. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකයි. එවාගෙම ආදි සමාචාරික සීල ආදි භ්‍රමචාරික සීල කියලා දෙකයි. විරති සීල අවිරත සීල කියලා දෙකයි. නිශ්චිත සීල අනිශ්චිත සීල කියලා දෙකයි. කාලපරියන්ත සීල ආපායන කෝටි සීල සීල කියලා දෙකයි. සපරියන්ත අපරියන්ත සීල කියලා දෙකයි. ලෞකික ලෝකෝත්තර සීල කියලා දෙකයි. දෙකේ ගොඩවල් හතක් තියෙනවා. එයින් චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ චාරිත්‍ර කියන්නේ අවතුම් පැවතුම්. විශේෂයෙන්ම <clears throat> වාඩි වීම සීලවන්තව සීලාචාරෝ වාඩි වේ. නැගිටීම සීලාචාරෝ නැගිටිනවා. වත් පිළිවෙල කිරීම සීලාචාරව කරනවා. <clears throat> ආහාර පාන ගැනීම සීලාචාරව කරන. ඇඳීම පැළඳීම සීලාචාරව අඳිනවා පළඳිනවා. වතුර නෑම ශීලාචාරව වතුර නානවා. එවාගෙම <clears throat> වැඩිහිටියන් ගෞරව කිරීම ශීලාචාරව ගෞරව කරනවා. බණ ඇසීම ශීලාචාරව බණ අහනවා. බණ කීම ශීලාචාරව බණ කියනවා. නැවතුම් පළවල් පිරිසුදුව ශීලාචාර කෙනෙක් හැටියට ඒවා පිරිසුදුව තබා ගන්නවා. එවාගේ බෞද්ධ සාර ධර්මයන් අනුගමනය කිරීම චාරිත්‍ර ශීල. වාරිත්‍ර ශීල කියලා කියන්නේ අකුසල් සිදුවෙන වරද වලින් වැළකීමේ සීලය. පස්පවෙන් දස අකුසලෙන් වැළකීමේ මේවා ඔක්කොම වාරිත්‍ර සීල. ඊළඟට ආදි සමාචාරික ආදි භ්‍රමචාරියක කියලා කියන්නේ <clears throat> ආදි සමාචාරික කියන්නේ වත් පිළිවෙත් පිළිගීම. වත් පිළිවෙත් පිළිගීම භික්ෂුන් වහන්සේලාට තියෙන වත්තක්කන්නේ විශේෂයෙන් වත් 14ක් පුරන්න තියෙනවා. ඒ වත් 14 හරියට පිළිගීම ආදි සමාචාරික සීලයයි. ගෘහස්ත පින්වතුන්ලා තමන්ට නියමිත ආචාර ධර්ම තියෙනවා එවැනි ඉස්තගිරීම ආවි සමාචාරික සීල. <clears throat> ආදි භ්‍රමචාරීක සීල කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයට මුලින් වඩන සීලය. මේ දෙයට ආදි <clears throat> ආවි සමාචාරික ආදි භ්‍රමචාරීක වශයෙන් සීලයේ දෙවැරුම් වෙනවා. දෙවැරුම් වෙනවා. විරති සීල අවිරත සීල විරති සීලය කියන්නේ අර මුලින් කිව්වා වාගේම වැළකී යුතු පාපයන්ගෙන් වැළකීමේ සීලය. අවිරති සීලය කියන්නේ හැසිරීමේ පිළිවෙත්නි හැසිරීමේ සීලය. තවත් දුරට ඒක හඳුන්වව විරති කියනකොට අපි කියනවා නේද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා විරති තුනක්. ඒ චෛතසික ධර්ම තුනක් ඒක. ඒ චෛතසික ධර්ම තුනට කියනවා විරති සීලය කියලා. ඊළඟට අනිකොත් ප්‍රතිපත්තිවල ඇසිරීමේ ගුණයට කියනවා <clears throat> අවිරති සීලය කියලා. ඊළඟට නිශ්චිත සීලය අනිශ්චිත සීලය. නිශ්චිත සීලය කියලා කියන්නේ යම් කෙනෙක් යම් කෙනෙක් බලාපොරොත්තුවකින් සීල් දකිනවා. මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු සම්මාන මේවා ලැබේවා මගේ රස්සාව දියුණු වේවා මට ධනෙ ලැබේවා මගේ කීර්තිය ලැබේවා මට යසීසුරු වැඩේවා මගේ තනතුරු දියුණු වේවා මට රජසැප ලැබේවා සිටුසැප ලැබේවා දෙව්සැප ලැබේවා මේවා හිතේ හිතා සිරකිනවා එතකොට ඒක තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වාගත් සීලයක් නිසා තෘෂ්ණා දෘෂ්ටිය වලට මිශ්‍රිතයි තෘෂ්ණා දෘෂ්ටිය වලට ආධාරකයි ඒක නිශ්චිත සීලයයි අල්පානිසංසයි. අනිශ්චිත සීලය කියන්නේ එවැනි ලෞකික ආශාවක් නොමැතිව මගේ මේ සීලය කාත් බෝධිය, පසේ බෝධිය, අபிසම්බෝධියයි පැතෝ බෝධියකින් සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිසම වේවා කියලා රක්නා සීලය තෘෂ්ණා දෘෂ්ටි වලින් නිස්සෘත නැති නිසා ඒක අනිසිත සීලය ඒක මහත්ඵලයි. ඊළඟට තියෙන <clears throat> කාලපරියන්ත සීල ආපාන කෝටික සීල කියලා. බොහෝ සෙයින් එක දවසකට සීල් සමාදන් වෙනවා. දවස් 3ක් දවස් 7ක් තුන් මාසයක් මේ මේ කාල සීමාවක් ඇතුව සීලයක් සමාදන්ව රැකීමද කියනවා කාලපරියන්ත සීලය කියලා. ආපාන කෝටික සීලය කියන්නේ ජීවිතාන්තය දක්වාම රක්නා සීලයට කියනවා ආපාන කෝටික සීලය කියලා. මෙම සීලය දෙආකාරයි ඊළඟට තව තියෙනවා පරියන්ත සපරියන්ත අපරියන්ත කියලා. සපරියන්ත සීල අපරියන්ත සීල. සපරියන්ත සීලය කියන්නේ ගිහි හෝ පැවිදි හෝ යම් කෙනෙක් සමාදක්නා සීලය යම් යම් හේතු නිසා කඩ කර ගන්නවා කොහොමද? ලාභ ලැබෙන්න යන නිසා සීලය අත්හරිනවා. යසසක් නිසා සීලය අත්හරිනවා. නෑදෑයන් නිසා සීලය අත්හරිනවා. තමන්ගේ ශරීර අවයව රැක ගන්න සීලය අත්හරිනවා. ජීවිතය රැක ගන්න සීලය අත්හරිනවා. එම ලාභ යස ඥාති අංග ජීවිත කියන යම් කාරණයක් නිසා රක්නා සීලය අත්තර දමලා සීලයෙන් තොර වෙන කොටයකට කියනවා සපරියන්ත සීලය. තවත් තේරුමකින් කියනවා දැන් සීමිත ශික්ෂාපද සමාදන් වෙනවානේ පංච සීල, ආජීවස්තමක සීල, අෂ්ටාංග සීල, දස සීල, නවාංග උපෝසත සීල, සාමනීර දස සීල ඒවා ශික්ෂාපද වශයෙන් සීමිතයි. ඒකට සපරියන්ත කියලා කියනවා. අපරියන්ත සීලය කියන්නේ කෝටියක් සංවර උපසම්පදා සීලයට අපරියන්ත සීලය කියනවා. එපමණක් නෙමෙයි අර ලාභ යස ඥාති අංග ජීවිත කියන මොනම හේතුවක් නිසාවත් කඩ කරන්නේ නැතුව රක්නා සීලයට කියනවා අපරියන්ත සීලය කියලා. ඒ කියන්නේ මොනම දෙයකින්වත් සීමා කරන්නේ නැහැ. ඒ සීලය දිගටම ජීවිතාන්ත දක්වා නිර්මලව රකිනවා. අර කියලා කියනවානේ පැරණි දේශනාවක ධනං චජේ යෝපන අංග හේතු අංගං සජේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතං ചാපි සම්බං සජේ නරෝ ධම්ම මනුස්සරන්තු ඒ කියන්නේ සමහර කෙනෙක් ශරීර අවයව රැකගන්න ධනෙ වැය කරනවා ජීවිතේ රැකගන්න ශරීර අවයව පවත් හරිනවා දැන් ওই සමාත වෛද්‍ය නියම නිසා මේ සමහර ශරීර කොටස් පවා අත්හරිනවානේ කපා දානවානේ නමුත් ඥානවන්තයා ධනේවත් ශරීර අවයවයවත් ජීවිතේවත් නොසලකා ධර්මයේ හැසිරෙමින් සීලය රැක ගන්නවා. අර එක්තරා සිටුවරේ පැවිදි වුණා පහත් වෙන්න. බුද්ධ කාලේ ඒ සිටුවරයාගේ බොහෝ ධනෙ තිබුණා. ඔහුගේ සහෝදරයෙකුට ධනෙ හිමි වුණා. ඒ සහෝදරයාගේ බිරිඳ හිතුවා අපේ ආමුදුරු අයමක් ගිහි වුණොත් මේක කොටස් බෙදලා දෙන්න වෙනවානේ කියලා උන්වහන්සේ ඝාතනය කරවන්න වරුන් අල්ලස් කියලා වරු 500ක් තැවුවන්නවල් ආරන්නේ නා 30 කියලා ආමුදුරු කෙනෙක් ඒ අපේ මහත්යාගේ අයියා මරලා දාලා එන්න කියලා. අනේ ඉතින් හොරුගෙන් වට කෙරුවා. ස්වාමින් වහන්සේට සාක්මන් කරමින් හිටියේ. ඇසුවා මොකද මේ පින්නතුන්? හා ඔබ වහන්සේ මරා දාන්න ආවා. පින්නතුනි අද එක රැයක් මා නොමර රැක ගන්නවද? ඉතින් ගමන්නාශ පැනලා ගියොත් නෑ මම පැනලා යන්නේ නෑ මෙන්න මගේ සාක්ෂිය කියලා සක්මනේ වාඩි වුණා. ලොකෝ ගල් ගැඩියක් අරගෙන කකුල් දෙක කඩාගත්තා. කලවයි. කලව දෙක කඩාගත්තා. කලවේ කඩාගෙන වැඩුවා භාවනා. විදර්ශනා වැඩුවා. කොරොයිතින් ගිනි මැලයක් ගහගෙන විනිත පැත්තේ හිටියා රාත්‍රී කාලේ ස්වාමින් වහන්සේ අප්‍රමාද වේ වේදනා විපස්සනා වඩලා අලියම් කාල වෙනකොට සෞඛලෙස් නැසා රහත් වුණා. අර ධනිය ගැනවත්, අර ශරීර අවයව ගැනවත්, ජීවිතය ගැනවත් බැලුවේ නෑ. ධර්මය ගැන බැලුවා. තමන් රක්නා සීලය වර්ජනා කළා. සීලය වර්ජනා කරමින් සෝමනස්ස සිතින් සමාධි වැඩුවා, විපස්සනා වැඩුවා. ඒ ඉරියව්වේ සෞඛලෙස් නැසා රහත් වෙන්න පුළුවන් වුණා නේද? මෙන්න මේ වාගේ තමයි අපරියන්ත සීලය රකින්නේ. ඊළඟ සඳහන් වෙනවා ලෞකික සීල ලෝකෝත්තර සීල කියලා. ලෞකික සීල කියන්නේ සීලයේ වශයෙන් බොහෝ සෙයින් සීලය රකින්නේ කාමාවචර කුසල් සිතින්. කාමාවචර කුසල් සිතින් රක්නා සීලය සෝවාන් ආදී මාර්ගඵල නොලැබූ පෘතුජන සීලවන්තයාගේ සීලයට කියනවා ලෞකික සීලය කියලා. ලෝකෝත්තර සීලය කියන්නේ සතර මාර්ග සංප්‍රයුක්ත සීලය සතර ඵල සංප්‍රයුක්ත සීලයට කියනවා ලෝකෝත්තර සීලය කියලා. මෙන්න මේ විදිහට සීලය දෙආකාර බැගින් කොටස් හතකට බෙදෙනවා. ඊළඟ තවත් ආකාර තුනෙන් තුනෙන් බෙදෙනවා මේ සීලය. ඒ කොහොමද? <clears throat> හීන සීල, මධ්‍යම සීල, ප්‍රනීත සීල. හීන සීල කියන්නේ ලාමකෝ අදහස් ඇතුව සීලය රකිනවා. මධ්‍යම සීල කියන්නේ ලාමක සීල කියලා මෙතන හඳුන්වන්නේ ඇත්තට දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් මේවා පතාගෙන සීලය රකිනවා නම් ඒක ලාමක සීලයක්. ඒක හීන සීලයක්. ධ්‍යාන භාවනා වල බමලෝ යන සීලයක් රකිනවා. ඒක මධ්‍යම සීලයක්. මගපල නිවන් සුව ලබන්න සීලය රකින්නවා. ඒක ප්‍රණීත සීලයක්. ඔය දෙක සීලයේ තුනකට බෙදෙනවා හීන, මධ්‍යම, ප්‍රණීත. මේ කාමම ලෝකයේ සම්ප්‍රාප්තතාවගෙන රාගනා සීලය හීන සීලයක්. ධක්ම ලෝකවල සම්පත් පතාගෙන රක්නා සීලය මධ්‍යම සීලය. නිවන් පතාගෙන රක්නා සීලය ප්‍රණීත සීලයයි. ඒකට අපි රකින්න ඕන ප්‍රණීත සීලය. ඊළඟ සඳහන් වෙනවා <clears throat> අත්තාදිපතේය ලෝකාදිපතේය ධම්මාදිපතේය කියන තුන් ආකාරයකට සීලය බෙදෙනවා. තමාගේ වයස, තමාගේ ජාතිය, තමාගේ දෙමාපියන්, තමාගේ ගුරු උතුමන්, තමන්ගේ උගත්කම මේ ආදී සලකලා ශීලවන්තකම රක්නා භවනා ඒකට කියනවා අත්තාදිපතේය සීලය කියලා. මේ ලෝකයේ පරිසිද්ධාන්නා ඥානවන්තෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මියෝ ඉන්නවා, අභිඥාලාභී ඉන්නවා. එනිසා මම වරද්දක් නොකර මගේ ආත්ම ගරුත්වය රැකගෙන සීලවන්ත වෙන්න ඕනේ කියලා පර ගෞරවයෙන් සීලය රකින්නවා. ඒකට කියනවා <clears throat> ලෝකාධිපතේය සීලය කියලා. ධර්මාධිපතේය කියන්නේ මේ සීලය නම් මට දිව්‍ය සම්පත් ගෙන දෙන්න සමත් වෙනවා බ්‍රහ්ම සම්පත් ලබන්න ප්‍රත්‍ය වෙනවා ඒ සියල්ලට වඩා රාහත් බෝධිය ගෙන දෙනවා පසේ බෝධිය ගෙන දෙනවා සම්මා සම්බෝධිය ගෙන දෙනවා කියලා ඒ උසස් ප්‍රාර්ථනා සිතේ දරාගෙන ධර්මයේ සම්වර්ෂණය කරමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ගමංගත් නිවන් මඟ සීල පාරමිතාවක් මා පුරන්නේ කියලා බලවත් නිස්සරණ සංකල්පනාවෙන් සීලය රකිනවා ඒකට කියනවා ධර්මාදිපතේය සීලය කියලා. ඒක ශ්‍රේෂ්ඨයි. ඊළඟ සඳහන් වෙනවා තුන් ආකාරයේ සීලයක්. ශේක සීල, අශේක සීල, නේමසේක, නාසේක සීල කියලා. ශේක සීල කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි තුන්දෙනා වහන්සේගේ සීලය ශේක සීලයයි. අශේක සීලය රහතන් වහන්සේගේ සීලය අශේක සීලයයි. නේවසේක නාසේක සීල කියන්නේ මාර්ගඵල නොලබාපු සීලවන්තයාගේ ප්‍රත්‍යජන සීලවන්තයාගේ සීලයට කියනවා නේවසේක නාසේක සීලය කියලා. මේ විදිහට සීලය ප්‍රභේද තුනට තුනට බෙදෙනවා. ඊළඟට සඳහන් වෙන්නේ සතර ආකාර සීලය. එතන සඳහන් වෙනවා හාන භාගීය සීල, පිති භාගීය සීල, විශේෂ භාග සීල, නිස්සමයේ නිබ්බේද භාගීය සීල සීලය හතර ආකාරයකට බෙදෙනවා. පානභාගීය සීලය කියන්නේ යම් කෙනෙක් සීලයක පිහිටා සිටගෙන පාප මිත්‍රයන් ඇසුරු කරනවා. පාප විතරක අකුසල විතරක නිතර නිතර හිතෙනවා. සීලය කඩා ගැනීමේ ආදීනව නොසලකා සීලය ගැන නොසලකා සීලය අපි ආරක්ෂා නොකර අසහියෙන් කටයුතු කරනවා. ඒ තැනත්තාගේ සීලය අස්වැයාගේ පිටේ තියෙන කොමුණු ගැඩයක් වාගේ පතිත වෙනවා නැත්නම් පිරිහෙනවා. ඒකට කියනවා ආනභාගීය සීලය. ප්‍රතිභාගයේ සීලය කියන්නේ යම් කෙනෙක් සීලයක් පිළිපදාගෙන සීලය ගැන ආවර්ජනා කරමින් සීලමය සන්තෝෂයෙන් වාසය කරනවා. ඥාන භාවනා වඩන්නේ. ඕගේ සීලය ප්‍රතිභාගයේ සීලය පිරිහීමක් නැහැ, දියුණුවක් නැහැ. විශේෂ භාගයේ සීලය කියන්නේ සීලයක පිළිපදා සීලයෙන් සතුටක් නොවේ සීලය ආධාර කරගෙන සමත භාවනා වඩනවා ධ්‍යාන සමාප්‍රත්‍ය උපදවනවා. ඕගේ සීලය විශේෂ භාගයේ සීලයක්. එයිනෝ සෑහීමකටපත් නොවේ තා සමහර කෙනෙක් ඒ සමාධි භාවනාවෙන් පවා සෑහීමකටපත් නොවේ විදර්ශනා වඩනවා මඟඵල නිවන් සුව ලබන්නේ. ඒ මඟඵල නිවන් සුව ලබන්න විදර්ශනා වඩන්නාගේ සීලයට කියනවා නිබ්බේද භාගිය සීලය අරහතර තුනට වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සඳහන් වෙනවා භික්ෂු සීල, භික්ෂුණී සීල, අනුපසම්පන්න සීල, ඝාත සීල කියලා සතර ආකාරයකට සීලය බෙදෙනවා. භික්ෂු සීලය කියන්නේ උපසම්පන්න භික්ෂු සංඝයා වහන්සේට තියෙන කෝටියක් සංවර සීලස්කන්ධයයි. භික්ෂුණී සීලය කියන්නේ භික්ෂුණීන් වහන්සේලාට නියමිත කෝටියක් සංවර සීලයයි. ඔය භික්ෂු භික්ෂුණී උභය පක්ෂයේ තියෙනවා විනය පිටකයේ ශික්ෂාපද 9180 කෝටි 50 ලක්ෂ 36000ක්. ඒ තරම් දීර්ඝ සංඛ්‍යාවක් මේ භික්ෂු භික්ෂුණී උභය පක්ෂයෙන් තියෙනවා ඒවා භික්ෂු සීල භික්ෂුණී සීල හැටියට හඳුන්වනවා අනුපසම්පන්න සීල කියලා කියන්නේ සාමණේර සාමණේරීන්ගේ සීලය ගාත සීලය කියන්නේ ගෘහස්ත බෞද්ධයන් විසින් රක්නා වූ සීල ඒ කියන්නේ පංච සීල ආදී වස්තමක සීල උපෝසත අෂ්ටාංග සීල නවාංග උපෝසත සීල ගාත දස සීල මේවා නිත්‍ය වශයෙන් ආත දසේසේ සීලය පංචශීලය රකින්න පුළුවන්. එතකොට උපෝසත වශයෙන් හේවස් සමාදන් වෙනවා අෂ්ටාංග සමන්වාගත උපසත සීලය එවාගෙම මේ නවාංග උපෝසත සීල මේවා తాවකාලික කියන්නේ දවසට දෙකට සතියේ දෙකටම රකින්න පුළුවන්. එතකොට ඒ කෙවි ආකාරයෙන් හරි ගිහි බෞද්ධයන් රක්නා සීලයට කියන ගහට සීලය කියලා. මේ දෙයද සීලය තන සතර ආකාරයි. තවත් තියෙනවා ප්‍රකෘති සීලය, ආචාර සීලය, ධර්මතා සීලය, పూర్ව හේතුක සීලය කියලා තවත් හතර ආකාරයකට බෙදෙනවා. ප්‍රකෘති සීලය කියන්නේ උතුරු කුරු දෙවියන් වාසයෙන්ගේ පංච සීලයයි. උතුරු කුරු දෙවියන් වාසයේ සීල ජනතාව සමාදන් නොනත් පංච සීලය මනවින් ආරක්ෂා වෙනවා. ඒකට කියනවා ප්‍රකෘති සීලය ස්වභාවයෙන්ම සීලවන්තයි. එවැගේම ආචාර සීලය කියන්නේ එක එක කුල වංශ ගෝත්‍රවල තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඒවා ආචාර සීලයයි. ඒකම ධර්මතා සීලය කියන්නේ බෝධිසත්ව මෞතුමියගේ సంతානයේ පිහිටන සීලයටයි. බෝධිසත්ව මාතාව යම් කලක බෝධිසත්වයන් වහන්සේ කුස පිළිසඳ ගන්නා ලද්දේ නම් එදා පටන් නියත බ්‍රහ්මචාරී වෙනවා. කවදාකවත් සිටින මාත්‍රයක්වත් මේ පංචකාම සේවනයේ වශයෙන් හිත නැමෙන්නේ නැහැ. ඒ සීලයට කියනවා ධර්මතා සීලය කියලා. ඊළඟට උබ්බ හේතුක සීලය කියලා කියන්නේ පෙර જાති ජාත්වල පුරුදු කරපු උසස් ගුණ ධර්ම නිසා මනුස්ස ලෝකයේදී පුදුමාකාර සීලවන්ත අය බාටපත් වේදවා. බඹල වෙන්චුත වෙලා ආම එයතෝ නීත බ්‍රහ්මචාරී වේදවා. මහා බෝධිසත්වයන් වහන්සේ පවා සමාරිත මනෝ උපන්නාම අනිත් මනුෂ්‍යයන් වඩා පුදුම විදිහේ සීලවන්තයෙක් හැටියට හැසිරෙනවා. ඒකට කියනවා పూర్ව හේතුක සීලය කියලා. පින්නතුන් අහලා තියෙනවානේ අපේ මහා ආකාශේප මහ රහතන් වහන්සේ භද්‍රා කාපිලා රහත් මෙහෙණින් වහන්සේ දෙන්න බඹලෝ ඉඳලා ආවේ මනුලොවට දෙන්න උපන්නේ එක දවසේ ගම් දෙකක දෙන්න තරුණ වයසේදී ආශ වයස 20 දී දෙමව්පියන්ගේ බලාත්කාරකමින් ව්‍යාපාරච්ච දෙව්වා නමුත් අතෙන්වත් ඇල්ලුවේ නෑනේ දෙන්න එක ඇඳේ නිදා ගන්නවා කියන්නේ මැද්දෙන් මල් වඩමක් කියලා ගෑවෙන්නේ නැති වෙන්නේ දෙන්න මූණෙන් මූණ බලන්නේවත් නෑ මේ තරමට සීලයක් ආරක්ෂා වීමට කියනවා පූර්ව හේතුක සීලය කියලා. ඊළඟට තවත් දුරට සීලය හතර ආකාර වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධි සීල, ප්‍රත්‍යසන්නීශ්‍රිත සීල කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ශික්ෂාපද සීලයට නමක් සරුවක්යන් වහන්සේ දේශනා කළ ශික්ෂාපද සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඒක සීලම සීලයන්ට ප්‍රධාන බැවින් ප්‍රාතිමෝක්ෂ කියලා හඳුන්වනවා. ඊළඟට <clears throat> ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස, කන, නහය, දිව, කය, හිත කියන මේ දොරටු හයට ලැබෙන අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, උපක්ලේශයක් ඇති නොවනසේ යෝනිසෝ මනසකාරයෙන් යුතුව සංවර වේදවා. ඒ සංවර වීමද කියනවා සති සංවරය කියලා. ඒක ඉන්ද්‍රිය සංවර සීලයයි. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ දැන් භික්ෂූන් වහන්සේ නමක් නම් අත්ත කුල දෝෂන එක්විසි අන්වේතන කුහනා ලපනා නේමිතිකතා නිත්‍යේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා යනාදී මිච්ඡා ආජීවයෙන් සම්පූර්ණයෙන් තොර වී ධාර්මිකව පිරිසුඳාගෙන හරි ලැබෙන සිව්පසයකින් ජීවත් වීම සම්මා ආජීවයයි නිත්‍ය ආජීවයෙන් වැළකීමේ සීලය ඒකට කියනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා මේ බෞද්ධයන් විසින් අර පස්පවෙන් දස අකුසලෙන් වැළකීලා පංචවේද අධර්ම වෙළඳාම් වලින් වැළකීලා ධාර්මික ජීවනෝපායකින් ජීවත් වීමද කියනවා එතන සම්මා ආජීවය ඒක හඳුන්වනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා සමහර විට වික්ෂුන් වහන්සේ වචනකින්වත් යමක් ඉල්ලන්නේ නැති ඇටද සීලවන්තව ආජීව පාරිශුද්ධ සීලය රක්නා ඇති බුද්ධ දේශනාවේ බොහොම ලස්සනට පැහැදිලිව කියලා තියෙනවා ඊළඟ ප්‍රත්‍ය සංවේශ්‍රේත සීලය කියන්නේ භික්ෂුන් වහන්සේ නම් තමන්ට ලැබෙන චීවර, පින්නපාත, සේනාසන, ගිලන්පස මේ පිරිකර ලැබීමේදී පිළිගැනීමේදී ප්‍රත්‍යවේක්ෂා කරනවා පරිභෝග කිරීමේදී වාරයක් ගන්න ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒක දිග දේශනාවක් ප්‍රත්‍යවේක්ෂා සීලය එයින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ශ්‍රද්ධාව මුල් කොට රකින්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය සතිය මුල් කොට රකින්නට වෙනවා ආදී පාරිශුද්ධ සීලය වීර්ය ප්‍රදාන කොට රකින්න වෙනවා. ප්‍රත්‍යසන්නේසරත සීලය ප්‍රඥා ප්‍රදාන කොට රකින්න වෙනවා. මේ නිසා සද්ධා සාධන, සති සාධන, විරිය සාධන, ප්‍රඥා සාධන කියලා මේ සතර සංවර සීලය හඳුන්වනවා. මෙන්න මේ දෙවි සීලය සතර ආකාර වශයෙන් බෙදී තියෙනවා. ඊළඟට පංච ආකාරයකින් පස් ආකාරයකින්ද සීලය බෙදන්නට තියෙනවා. ඒ කියන්නේ පරියන්ත පාරිශුද්ධ සීල, අපරියන්ත පාරිශුද්ධ සීල, එවාගේම පරිපූර්ණ පාරිශුද්ධ සීල, අපරාමර්ථ පාරිශුද්ධ සීල, පටිච්චසමුප්පාද පාරිශුද්ධ සීල කියලා. පරියන්ත පාරිශුද්ධ සීල කියන්නේ දැන් ශික්ෂාපද සීමිතයි. සීමිත ශික්ෂාපදය තා පිරිසුදු ආරක්ෂා කරනවා. ඒක පරියන්ත පාරිශුද්ධ සීලයයි. අපරියන්ත පාරිශුද්ධ සීල කියන්නේ කෝටියක් සංවර උපසම්පදා ශීලය මනවින් ආරක්ෂා කරගන්න. ඒකේ ශික්ෂාපද සංඛ්‍යාව මෙතේකයි කියලා නම් වශයෙන් කිව්වට කෝටියක් සංවර ශීලය කියලා කෙටියෙන් කියන්නේ. ඒක මනවින් රක්නා බව අපරියන්ත ශීලයයි. අපරියන්ත පාරිශුද්ධ ශීලයයි. තවත් ක්‍රමයකින් කියනවා නම් අර ලාභ සත්කාර ලාභ යස ඥාති අංග ජීවිත කියන මේ හේතුවකින් ශීලය කඩ කර ගන්නා නමුත් එතෙක් සීලය දැක්කනම් ඒකත් පරියන්ත පාරිශුද්ධ සීලයක්. ලාභ යස ඥාතියංග ජීවිත කියන මොන හේතුකින්වත් කෙලවර කරන්නේ නැතුව පිරිසුදුව රක්නා සීලය අපරියන්ත පාරිශුද්ධ සීලය කියලා හඳුන්වනවා. එවාගෙම <clears throat> අපරාමර්ථ පාරිශුද්ධ සීලය කියන්නේ ලෞකික ප්‍රාර්ථනා කිසිවක් නැහැ. මනුලොව, දෙවොල්ලොව, බඹලොව සම්පත් කිසිවක්ම ප්‍රාර්ථනා කරන්නේ නැතුව නිර්වාණයම ප්‍රාර්ථනා කරගෙන සීලය රකින්නවා පිරිසුදු. ඒකට කියනවා අපරාමාර්ථ පාරිශුද්ධ සීලය කියලා. ඊළඟට පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියන්නේ <clears throat> දැන් දැන් රහත් වෙන්න තරම් සීලය පිරිසුදුයි. ඒ තරමනේ පිරිසුදුව රක්නා පරිපූර්ණව රක්නා සීලයට කියනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා. මේ දෙර සීලය පස් ආකාරයකට බෙදලා තියෙනවා. තවත් දුරට ඒක චේතනා සීලය, සංවර සීලය, එවාගෙම වේරමණී සීලය, එවාගෙම ප්‍රාණ සීලය, වේරමණී සීලය, චේතනා සීලය, සංවර සීලය, අවීතික්කම සීලය කියලා පස් ආකාරයකට සීලය බෙදලා තියෙනවා. ප්‍රාණ සීලය කියන්නේ සීලය රක්නා තැනැත්තා නිරන්තරයෙන්ම තමාගේ සිලෙස් කෙලෙසුන් තුනී කර කර තුනී කර කර ගමන් කරනවා. යම් යම් අකුසලයකින් වැළකීමෙන් ඒ අකුසලයේ සිදුවෙන ක්ලේශයන් ප්‍රහාණය කරනවා. විසයක ප්‍රහාණ ශීලයක්. වේරමණී ශීලය කියන්නේ ඒ ඒ පාපයන්ගෙන් වැළකීම වශයෙන් ශීලය පුරදවා. චේතනා ශීලය කියන්නේ තමා රක්නා ශීලයේ අඛණ්ඩාදි වශයෙන් පිරිසුදු ආරක්ෂා කිරීමේ චේතනාවෙන් මනමින් ශීලය රකින්නවා. එවාගේම සංවර ශීලය කියන්නේ පස් ආකාරයකින් ශීලය සංවර කරගන්නවා. පස්සාකාරය කියලා කියන්නේ සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරී සංවරය කියන පස් ආකාරයකින් සීලය සංවර කරගන්නවා. ඔය සංවර පහෙන් එකක් හරි අසංවර වුණා නම් සීලය අපරිශුද්ධ වෙනවා. එයින් සීල සංවරයකින් මේ සමාදන් වූ ශික්ෂාපද රාශිය මනමින් ආරක්ෂා කරගන්නා සීලයට කියනවා සංවර සීලය. ඊළඟ සති සංවර ශීලය කියලා කියන්නේ මෙතන අර ඉන්ද්‍රිය ධර්මයන් චක්කසෝත ගාන ජීවා කාය මන කියන ඉඳුරන් කෙලෙස් උපදින් නැති ඇතේද මනස සිහියෙන් ආරක්ෂා කර ගැනීමද කියන සති සංවර ශීලය කියලා. ඊළඟ ඥාන සංවර ශීලය කියන්නේ ශීලයේ ආනිසංශ මනවින් දැනගෙන ශීලයේ පමණකින් නවතින්නේ නැතුව සමති උපාසනා භාවනා වඩමින් නුවණ දියුණු කිරීමද කියනවා ඥාන සංවර ශීලය. ඊළඟට පංච සංවර සීලය කියන්නේ සීලවන්තයා සීලය රැකීමේදී ඉවසීතු සියල්ල ඉවසනවා. සීතල උණුසුම බඩගින්න පිපාස මැසි මඳුරු අවසසලම් විසකුරු සරපාදීන්ගේ උපද්දරව අනුන්ගේ නිന്ദා පහාස තර්ජන ගර්ජන මේ සියල්ල කායික වශයෙන්ගෙන নানা ආකාර දුක් වේදනා සියල්ල ඉවසනවා. ඉවසීමේ ගුණය නිසා සීල සංවර වෙනවා. ඊළඟට අවේතික්කම සීලය කියන්නේ මුලින් සඳහන් කළ ආශයම ලාභ නිසාවත් යසස් නිසාවත් ඥාතීන් නිසාවත් ශරීර අවයව නිසාවත් එහෙම නැත්නම් ජීවිතේ නිසාවත් සීලය කෙලුතු කරගන්න නැතුව කඩා ගන්න නැතුව ඉක්මවන්න නැතුව මනවින් ආරක්ෂා කර ගැනීමද කියනවා අවේතික්කම සීලය කියලා. මේ දෙර සීලය පස් ආකාරයකට බෙදෙනවා. මේම සීලය 56 ආකාරයකට කොටස් වශයෙන් බෙදලා තියෙනවා. ඒ සීලයට තියෙන සංකලේශ ධර්ම තමයි සීලය රකින්න තැනැත්තා ඛණ්ඩ, චිද්ද, සබල, කල්මාස කියන මේ මේ විදිහට සීලය අපරිසුදු කරගන්නවා. <clears throat> මුලින් අගින් හෝ ශික්ෂාපද කැඩෙනවා නම් ඛණ්ඩ සීලයක් වෙනවා. මැලින් ශික්ෂාපද කැඩෙනවා නම් චිද්ද සීලයක් වෙනවා. තේලියට පේලියට ශික්ෂාපද කැඩෙනවා නම් සබල සීලයක් වෙනවා. තනින් තනින් ශික්ෂාපද කැඩෙනවා නම් කල්මාස සීලයක් වෙනවා. එවාගේම ලෞකික සම්පත් පතාගෙන ධන සම්පත්, සිටු සම්පත්, සේනා පරිවාර සම්පත්, රාජ්‍ය සම්පත්, එවාගේම දේව සම්පත් පතාගෙන කරනවා නම් එතන තණ්හාවට වහල්ලුව බැවින් ඒක නිදහස් ශීලයක් නෙවෙයි. ඒ විදිහේ ලෞකික දෙයක් අපේක්ෂානුකරා සක්නා ශීලය, බුද්ධිස්ස ශීලය කියලා හඳුන්වනවා. එසේ නැත්නම් ඒක සංකලේශයක්. එවාගේම පරාමර්ථ වෙනවා. පරාමර්ථ කියන්නේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වා ගන්නවා. මතු මතු භවයන් හෙදී මට මේ මේ සම්පන් ලැබේවා කියලා භව සම්පත ප්‍රතාගෙන සීලය රැකීම කෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වා ගන්නා ලද බැවින් ඒක සීලයට සංකලේශයක් වෙනවා. එපමණක් නෙමේ සීලයට තව සංකලේශ ධර්ම ඔක්කොම 16ක් තියෙනවා මොනවද? අවිද්‍යාව, ව්‍යාපාද, ක්‍රෝධ, උපනා, මක්ඛපලා, සීසා, මච්චරිය, මායා, සාඨේය, කම්බ, සාරම්භ, මාන, අතිමාන, මද ප්‍රමාද ගැන මෙන්න මේ සොළොස් ආකාර උපක්ලේශ එකක් එකක් හරි පහළ වුණා නම් ඔහුගේ සීලයට සංකලේශයක් වෙනවා චුලටක් වේදවා. ඒ වගේම අර සංකලේශ ධර්ම අපි 16ක් කියවනේ. අභිජ්ජා ව්‍යාපාද ආදී ඒ කිසිවකට හිත නැමෙන්නේ නැතුව ස්ථීර අධිෂ්ඨානයේ යුතුව සීලයක පිළිපිට නැත්තා සීලය නිතර ආවර්ජන කරමින් සීලයෙන් පමණක් සෑහෙන්නේ නැතුව සමත භාවනා විපස්සනා භාවනා වඩනවා. ඒ තැනැත්තාගේ සීලය දවසින් දවස උපදාන මණිකක් වාගේ පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු සීලය නිසා ඔහු ඒකාන්තයෙන්ම නිවනට සමීප වෙනවා. මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආකංකයේ සූත්‍රාන්ත දේශනාවේ දේශනා කොට වදාළා වූ සීලේ ස්වාස වේවාස පරිපූර්ණකාරී කියන බුද්ධ වචනයට අනුව සීලය මනමින් දැනගෙන සීලය මනමින් ආරක්ෂා කරනවා නම් එනසන්වන්ත අචිර මේ අනිරාකතඥානෝ ඒ කියන්නේ කවදාකවත් ධානයෙන් නොපිරිනෙන කෙනෙක් හැටියට වැඩ කරන්න සමර්ථ වෙනවා. විපස්සනා සමන්වාගතෝ විදර්ශනා වඩන්න සමර්ථ කෙනෙක් වෙනවා, යුත් කෙනෙක් වෙනවා. වාගේ බුරුහේතා ශුන්‍යagaraණං කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වඩන්නෙක් වෙනවා. ඒ නිසා සීලය පිහිට කරගෙන මෙලොව වශයෙන් අර පසුතැවිල්ලක් නැතුව බොහෝම සනසිල්ලේ ජීවත් වී මේ ජීවිතයේ මඟඵල නිවන් සුව සාක්ෂාත් නොවුනා නම් මතු සංසාරයේදී සුගති ලෝක සම්පල් ලබන අතරේම ඇලෙන්නේ බැඳෙන්නේ වෙලෙන්නේ මුලාවන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත නැවත නිර්වාණ ගාමනයේ කුසල් රැස්පත් කරගෙන තමාගේ సంతාන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම වඩාගෙන තමාපතු බෝධි ඥානයකින් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ අධිගමනය කරන ලද ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අසංකත ධාතු සංඛ්‍යාත අග්‍ර අමාමහා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වෙනවා. එනිසා අපේ ගිහි පැවිදි සෑම දෙනාම මේ සීල පාරිශුද්ධිය ගැන නිරන්තරයෙන්ම සාවධානව සීලය ආරක්ෂා කර ගනිමින් සීලේ පිහිටා සමති විපස්සනා වඩමින් ඥාන විදර්ශනා දිනු කර ගනිමින් තම තමාගේ సంతානවල බෝධිපාක්ෂ ධර්ම දියුණු කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර ශාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ යුතුය බුද්ධ ශාසනය ප්‍රතිපත්ති පූර්ණයේ සඳහා අදිෂ්ඨාන සබා ගනිමු මෙතෙක් වේලා ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් අපි දෙපාර්ශ්වයෙන් විසින් රැස්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථිතේ පිණිස පවතේවා මහා සංඝ රත්නයේ අභිවෘද්ධියේ පිණිස පවතේවා බෞද්ධ ජනතාවගේ සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගැනීමට හේතු වේවා ශ්‍රී ලංකා වර්ධු 5000ක්ම නිර්මල බුද්ධ ශාසනය බැබළෙන ධර්මාධ්‍යේපයක් බාටපත් වීමට හේතු වේවා තුන් ලෝකයට පිහිට වෙන ලෝ පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් බාටපත් වේවා ධර්ම පූජාවක් සංඝගත පූජාවක් බාටපත් වේවා අපි සෑම දිනාට මේ සෑම කුසලයක ආනිසංස බලයෙන් දලව සුභසත කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා ආ ප්‍රාර්ථනා සබා ගනිමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්ද සම්බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලංකා දීපං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලේක පිට ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා ධර්ම පූජා පැවැත්වීමෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර හේතුවෙන් සෑම දිනාට දෙලව සුබසිත කෙලවර අග්‍ර අමාමා නිවන් සුව සාක්ෂාත් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතු අද ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක මහා කම්මට්ටානාචාර්ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජනීය නා උයනේ අරියගම්ම ස්වාමීන් වහන්සේ විසින් ඔබ සමට පෙරවන් සරණයි